සිදු කළා වූ ආරාධනය පිළිගෙන බෞද්ධයා ගුවන්විදුලි මැදිරියට වැඩම කොට පතාල පින්වත් දේශකයන්න් වහන්සේ වරකාපොළ හැලකල දංගෝපිට අමරාවතිය සදහම් සනසුනෙහි ප්‍රධාන අනුශාසක පූජනීය කැලණේ අජිත පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමු කොට සාතුනාත නන්දමෙන් নমස්කාර පූරකෝ පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි අද දේශනාව වෙනුවෙන් සේ දායකත්වයේ ලබා දී කටයුතු කරනවා පැපිලියානේ පදිංචි සදැහැති පින්වත් පිරිසක් විසිනු එස්.එම්. වෙමලා සමරකොන් මහත්මිය ජගත් තල්කස්වත්තගේ මෑණනුවන් දේනිය පුතුන් සහ දොරණ විමුක්ති ගගන පසන් යන සහ සවින්ද්‍යා ප්‍රබෝධ යන මුණුපුර මිනිප්‍රියම් ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසක් දෙනෝෂා මහවත්තගේ මහත්මිය උතුර වෙත්තසිංහ මහතා සහ කැලුම් වෙත්තසිංහ පුතුණුවන් ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිස පරණ කැස්බෑ පාර නොගේකොට පදිංචි DC සුමිතා ආරච්චි මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසත් අද බේතුම් මෝදේශනා පිළිවෙන් සුඛීය දායකත්ව ලබා දී කටයුතු කරනවා. පින්වත්නි එහෙමනම් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම් වෙමින් පළමු කොට උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ උදෙසා සාතුනාතනන් පා දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයේ පේහාම්දුරණේ සාදු සාදු සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि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 අනේ සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මොච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත කාමබන්තේ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 සම්මා සම්බුද්දස්ස සතු සතු සතු අජ්ජත්තිකං භික්ඛවේ අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒක අංගම්පි සමනුපස්සාමි යා එවං මහතෝ අනත්ථාය සංවත්තති යතෛදං භික්ඛවේ මහිච්ඡතා මහිච්ඡතා භික්ඛවේ මහතෝ අනත්ථාය සංවත්තති තී අජ්ජත්තිකං භික්ඛවේ අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒක අංගම්පි සමනුපස්සාමි යා එවං මහතෝ අත්ථාය සංවත් පස්සති යත ඉදං භික්ඛවේ අපිච්ඡතා අපිච්ඡතා භික්ඛවේ මහතෝ අත්ථාය සංවත්තති තුල්ලෝකාග්‍රහෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේටත් ඒ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටත් ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නයටත් යන උතුම් ත්‍රිවිධ රත්නයට අප හැම දිනාගේම වන්දනාව වේවා ගෞරවාදර নমස්කාරය වේවා ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනේ දායක සුපින්වතුන් කණ්ඩායම් හතරක් එකට එකතු වෙලා සමූහ වශයෙන් තමයි අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන තිබෙන්නේ. ඉතින් විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ඔබ මේ සදහම් මැදිරියට පැමිණ අද බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා වගේම ලෝකයේ බොහෝ දෙනෙකුට මෙම උතුම් සම්බුද්ධ දේශනා ශ්‍රවණය කරන්නට අවස්ථාවක් උදා කරලා දීලා තිබෙනවා. ඉතින් මෙම ධර්ම දානමේ කුසලය ඔබ හැම දිනාටම ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමිතාවක්ම වෙත්වා කියලා අපි සෙත්පත ආශිර්වාද කරනවා. අද ඔබට මෙම ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරන්නට ලැබෙනවා උතුම් බුදුරජාණන් වහන්සේ විසින් අපේ මේ ඇතුලාන්ත ජීවිතයේ උපදවා ගත යුතු කුසල ධර්මයන් සහ ඇතුලාන්ත ජීවිතයෙන් මුළුමනින්ම බැහැර කළ යුතු අකුසල ධර්මයන් පිළිබඳව වදාළ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අධ්‍යාත්මික වග්ගයේ සඳහන් සූත්‍ර ධර්ම දේශනා කිහිපයක් භාගතුන් වහන්සේ මෙසේ වදාරන සේක. අජ්ජත්තිකං භික්කවේ අංගන්ති කරිත්වා. න අඤ්ඤං ඒක අංගම්පි සමනුපස්සාමි. යා ඒවම් මහතු අනත්තාය සංවත්තති. යතරිදම් භික්කවේ මහිච්ඡතා. මහිච්ඡතා භික්කවේ මහතු අනත්තාය සංවත්තති. මම මේ සූත්‍ර දේශනාවත් මින් පසුව සඳහන් වන සූත්‍ර දේශනාවත් තමයි අද මාතුකා වශයෙන් තබා ගත්තේ. පිනතන මෙතනදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මහණෙනි තමා තුළ පිහිටුවා තිබෙන අංගයක් වශයෙන් සලකන විට මෙතරම් මහා අනර්ථයේ පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද මහණෙනි ධර්මයේ හැසිරෙන කෙනා තමන්ව හුවා දක්වමින් ලෝකයෙන් ලාභ ලබන්නට තියෙන කැමැති බව තරම් මේ ධර්ම මාර්ගයට හානි කරන තවත් දෙයක් අභ්‍යන්තරික අංගයක් හැටියට මම දකින්නේ නැහැ. මහණෙනි ධර්මයේ හැසිරෙන කෙනා තමාගෙන මහා ඉහළින් හිතාගෙන තමන් වූ හුවා දක්වමින් ලාභ සත්කාර උපද්දන්නට කැමැති බවනම් ඔහු මේ අකුසලය මහා අනර්ථයක් පිණිසම හේතු වෙනවා. පින්නතුනි මෙතන සඳහන් වෙන වචනයක් මහිච්ඡතා කියලා. මහිච්ඡතා කියලා කියන්නේ ආසාවන් ගොඩක් ධර්මයේ හැසිරෙන ඉන්නේ කණ්ඩායම් දෙකයිනේ manuss ලෝක නියෝජනය. ගිහි පැවිදි. එතකොට ගිහි පැවිදි අපි දෙපිරිස කුමන හෝ ගුණයක් දියුණු කරන්නටයි මේ කැප වෙලා කටයුතු කරන්නේ. ධර්ම මාර්ගයේ තුල හැසිරෙනකොට අපි දන් දෙනවා. සිල් රකිනවා. බණ අහනවා. භාවනා කරනවා. නොයෙකුත් ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සිදු කරනු ලබනවා. පින්නතුනේ මේ විදිහට මේ දන් දෙද්දි සිල් රකිද්දි බණ අහද්දි භාවනා කරද්දි නොයෙකුත් පින්කම් කරද්දි අපිට පින් සිද්ධ වෙනවනේ කුසල් වැඩෙනවනේ ඒ පින් රැස් වෙන ගමන් කුසල් සිදුවන ගමන් තමන් සිහි කල්පනාවෙන් හිටියේ නැත්තම් තමන්ට තමන්ව ලොකු වෙලා පේනවා කොහොමද මම විතරයි හොඳට දන් දෙන්නේ. ඒකට මේ අනිත් අය දාන දෙනවා තමයි. මට වගේ බෑ. මම හොඳට පන්සිල් රකින්නවා. අටසිල් රකින්නවා. පැවිදි සිල් රකින්නවා. ඒකට මේ අනිත් අය පන්සිල්වත් නැහැ. පෝයකට අට සීලයක්වත් සමාදන් වෙන්නේ නැති හැටි පැවිද්දෙක් නම් හිතනවා අනේ තුන්නාන්සලට මහානකමක් තියෙනවද දන්නේ. ඒකට මම සුපිරි කියලා තමන්ට තමන්ව ලොකු වෙලා පේනවා. බණ අහනවා. ඇතැම් විට දවස් 30ෙම බණ අහනවා. එතකොට හිතෙනවා මෙහිම. අපි නම් ටෙලි නාට්‍ය බලන්නේ අපි චිත්‍රපටි බලන්නෙත් නැහැ. අපි සංගීත වැඩසටහන් නරඹන්නෙත් නැහැ. ওই විකාර වැඩ නැහැ නේ අපි. අපේ ගෙදර ඉතින් බණ දාගත්ත ගම. ඒකට එහා ගෙදර. අනේ අපොයි නාස්ති වෙන ජීවිතය කියලා තමන්ව ලොකු වෙලා පේනවා අනිත් අයව පුංචි වෙලා පේනවා. ඔන්න භාවනාවක් කරනවා. එතකොට හිතනවා අපිට නම් භාවනා කරන්නත් විවේකී තියෙනවා. අපේ ගෙදර ඉතින් භාවනා මධ්‍යස්ථාන වගේනේ. ඒකට එහා ගෙදර සද්දේ දාගත්ත ගම. ඒගොල්ලෝ භාවනාව කියන අකුරු හතරේ තේරුමවත් දන්නවද දන්නේ තමන්ග ලොකු වෙලා පේනවා. ඔන පින් කරනවා. එතකොට තමන් කරන පින ලොකුවට පෙනිලා අනුන් කරන පින පුංචි වෙලා පේනවා නම් එතන දෝෂයක් තියෙනවා. මොකද්ද දෝෂේ? එතන තියෙන දෝෂේ තමයි සක්කාය දිට්ඨිය. ಗುಣධර්ම දියුණු කරන කෙනා ආත්ම සංඥාවෙන් තමයි මේ ಗುಣධර්ම දියුණුව කරා යන්නේ. පින් සිද්ධ වෙනවා. හැබැයි කෙලෙස් නැසෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උගන්වන්නේ පින් රැස් කරන්ඩ රැස් කරන පුණ්‍ය බලය භාවිතා කරලා කෙලෙස් කපා හරින්න. එතකොට මේ ධර්මයේ හැසිරෙන කෙනාට තමන් පිළිබඳව ලොකු වෙලා පේනකොට ඔන්න දැන් තමන්ට ආස හිතෙනවා අනිත් අය දැන් මං ගැන ගුණ කියයි. මාව ආදර්ශයට ගනි. මාව වර්ණනා කරයි. මං ගැනම උපුටා දක්වමින් කරුණු කියයි. අසවලාව ආදර්ශයට ගන්න අසවලා වගේ වෙන්න අසවලා වගේ වෙන්න. ඒතර තමන් තමයි තමන්ට මේ විදිහට ලකුණු ලබා දෙන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. ඒතර තමන් තමන්ටම ලකුණු ලබා දෙද්දී ඇතැම් විට අන් අය තමන් ගැන දන්නේවත් නැතිකොට තමන්ම තමන් ගැන එහෙම හිතාගෙන ඉන්නවනම් එතන මාන්නෙත් වැඩිලා. එතකොට මේ මාන්නෙට මිශ්‍ර වෙනවා අර මහිච්ඡතාවය මහිච්ඡතාවය කියලා කියන්නේ ආසාවන් වැඩි වෙනවා. එයාගේ ජීවිතයේ පෝෂණය කරන්න අමාරු වෙනවා අපහසු වෙනවා. ඊට පස්සේ තමන්ව හොවා දක්වමින් තමන් බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ හැසිරීම නෙමෙයි. තමන්ට හොඳ නම දිනා ගැනීම. තමන්ගේ තන ආරක්ෂා කිරීම. මේක වෙන්න පුළුවන්. හිතන්නකෝ අපි භාවනා මධ්‍යස්ථානයකට යනවා භාවනාව ඉගෙන ගන්න. දැන් අපේ කල ක්‍රියාව හොඳයි හොඳට සිල්වත්. උනන්දු වෙනවා. පොත් පෑන් අරගෙන ගිහිල්ලා ධර්ම කාරණෙන් කාරණය උන ලියා ගන්නවා. ඉතින් අනුශාසනා ඉවරනට පස්සේ වෙනමම දේශකයන් වහන්සේව කමටහන් දෙන ඒ උතුමන් වහන්සේ මුණ ගැහලා වෙනමම ප්‍රශ්න කරලා වෙනමම දහම් දැනුමත් ලබා ගන්නවා. එතකොට මේ මධ්‍යස්ථානයේට මේ පුද්ගලයා ගැන විශ්වාසයක් ඇති වෙනවා. විශ්වාසයක් ඇතිලා කල්පනා කරන ඔයා හොඳයි. අපේ මේ භාවනා වැඩසටහනේ ප්‍රධාන සංවිධායක තනතුරට. ඔයා ඔයා හොඳයි සභාපති වෙන්න. ඔයා හොඳයි භාණ්ඩාගාරික වෙන්න. ඔයා හොඳයි ලේකම් තනතුරට. ඔයා හොඳයි ඉතින්. පුත්‍ය අධිකාරී මණ්ඩලයට කියලා මොනවාම හරි තනතුරුත් ලැබෙන්න පුළුවන්. ඇතැම් විට තමන් හොයාගෙන ගියේ භාවනාව නම් තමන්ට ලැබුණේ ලාභ සත්කාර නම් ලාභ සත්කාර ලැබුණට පස්සේ තමන් හොයාගෙන ගියේ ධර්මයේ නේද කියන එකත් අමතක වෙනවා. ඊට පස්සේ ඔන්න රණ්ඩු හදා ගන්නවා. ඔන්න ඊට පස්සේ කැපිලා පේන්න හදනවා. ඊට පස්සේ අර පෙර තිබ්බ කරුණාව, මෛත්‍රිය, මෘදුතාව, මදහත් බව අන් අයගේ ಗುಣ දැකීම ඉවසීම මේ එකක්වත් නැති වෙනවා. මේ එකක්වත් නැති වෙලා ලාභයේ පිණසම කටයුතු කරනවා. එහෙම වෙලා තියෙනවා. නිවන හොයාගෙන ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා තමන්ගේ සදහැසිත සිල්වත් බව ඒ තමන්ගේ යටහත් පහත්කම් දැකලා ඒ භාවනා මධ්‍යස්ථාන වලින් තනතුරු දුන්නාට පස්සේ ඔන්න දැන් තමන් තනතුරු තුළ පරිණත වෙනවා. ඊටසේ භාවනා දීපු කෙනාට අරගල කරනවා මෙයාව පන්නන්න ඕනේ මෙතන මෙයා හරියන්නේ මීට වඩා භාවනාව දන්නයි මේ ලෝකේ ඉන්නවා කියලා භාවනාව දීපු ගුරුවරයාව පන්නන්න කුමන්ත්‍රණ කරන જાති අයත් අපි මේ බණහන සමාජයේ නැතුවාම නෙමෙයි. දැන් ඒතර බලන්න Tamanට වැඩුණේ මොකද්ද? සීලයක්ද ධර්මයක්ද කුසලයක්ද ගුණයක්ද නැහැ මාන්නයක් වැඩුණා අහංකාරකමක් වැඩුණා අකුසලයක් වැඩුණා දූෂිත හිතක් ලැබුණා එතකොට උන්වහන්සේ දේශනා කරනවා මේ මහිච්ඡතාවය ලාභයට ආස කිරීම ප්‍රසිද්ධියට ආස කිරීම තනතුරු වලට ආස කිරීම නම්බුනාම වලට ආස කිරීම Tamanට හානියක් කියනවා. ඇයි හානිය? එතනින් එහාට ಗುಣ වැඩෙන්නේ නැහැ. ඒක හරියට කොයි වගේද? කෙහෙල් ගහක් වඳ පීදුනා වගේ. කෙහෙල් ගස්වල වටිනාකම තියෙන කැන කපා ගන්නකම් විතරයි. තේරෙනවද? කැන කපා ගත්තට පස්සෙත් ඒ කෙහෙල් ගස් ගැන අවධානයක් දෙනවද? වටිනාකමක් දෙනවද? සාත්තු කරනවද? නෑ ඇයි වැඩේ වෙලා ඉවරයි. ධර්මයේ හැසිරෙන කෙනාත් හිතට ගත්තොත් ලාභයට අන්ධ වුණොත් ප්‍රසිද්ධියට මත් වුණොත් තමන් ගැන හුවා දැක්කුවොත් මහිච්ච වුණොත් කෙහෙල් ගහ වඳ පීදුනා වගේ. කෙහෙල් ගහනම් වඳ පීදුනේ කෙහෙල් කැනක පාගතට පස්සේ දැන් මේ කෙහෙල් කැනක් නැතුවම ඵලයක් නැතුවම වඳ බැහැලා ඉතින් ඒක නිසා භාගතුන් වහන්සේ මෙවැනි සියුම් දේශනා අපිට පවසන්නේ අපි තුල මේ අරුබුදේ තියෙන නිසා මේකයි මුලින්ම කිව්වේ මේ ප්‍රශ්නය ගිහි උදවියට විතරක් නෙමෙයි පැවිදි උදවියටත් වෙන්න පුළුවන් ඊට පස්සේ උදස මෙහිම පවසනවා. අජ්ජත්තිකං වික්ඛවේ අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකං අංගම්පි සමනුපස්සාමි යා එවං මහතෝ අත්ථාය සංවත්තති යතයිදම් වික්ඛවේ අපිච්චතා අපිච්චතා වික්ඛවේ මහතෝ අත්ථාය සංවත්තති इति මහණෙනි තමා තුල පිහිටා තිබෙන අංගයක් වශයෙන් සලකන විට මෙතරම්ම මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද මහණෙනි තමාගේ ගුණදහම් ප්‍රකට නොකොට නිහතමානීව සිටීම තරම් අල්පේච්ඡතාවයේ තරම් එයට හේතු වන වෙන එකම දෙයක්වත් මා මේ බුදු වෙසින් දකින්නේ මහණෙනි තමාගේ ගුණදහම් ප්‍රකට නොකොට නිහතමානීව අල්පේච්ඡව කටයුතු කිරීම Tamanට මහා අර්ථයක් පිණිසම හේතු වෙනවා. එහෙනම් ಗುಣධර්ම දිනු කරන්න ඕනේ කාටත් ඇඟ වෙන්නේ නැති විදිහට. බලන්න කෑ ගහගෙන පින් කරන අය ඉන්නවනේ. වැඩිකල් කරගෙන යන්න පුළුවන්ද? වැඩිකල් කරගෙන යන්න බෑ. ලෙඩක් හරි හැදෙනවා. තේරෙනවද? කෑ ගහගෙන ලෝකෙට පෙන්නගෙන සිල් රැකගෙන යනව නේද? වැඩිකල් පුළුවන් ද කරන්න? ඒ පවුල හරි කඩා කප්පලලා යනවා. හොඳට මේ සමගියෙන් ඉන්න අය සුදු ඇඳුම් ඇඳලා ගැඹුරු ධර්ම ඉගෙනගෙන ගෙවල් පන්සල් වගේ තියාගෙන ඉන්නවා. අර කලින් කිව්වා වගේ ඒ අයට මේක ලෝකෙට පෙන්වන්න ආසාවක් එනවා. එතන මොකද වෙන්නේ? අනිත් අය මේක දැකලා හූල්ලනවා. එතකොට මේක නිතර නිතර කතා වෙනවා. අර මිනිසුන්ට දරා ගන්න බෑ. මේ යුගයේ 아무තු යුගයක් කියලා කියන්නේ හොඳට පළදරපු ගහක් වර්ණා කළත් ඒ පළදරපු ගහ කඳෙන් කැඩෙන්න වැඩ සිද්ධ වෙනවා. එහෙම වුණා. අපි ඒක ආරණ්‍යක ඉන්නකොට මොන අලිගැට peer ගහ ඉතින් පොඩි කාලේ ඉඳලා හැදුනා. භාවනා මධ්‍යස්ථානේ මුළු තැංගේ පිටිපස්සේ ඉතලා පෙළ කරපු එකක් නෙමෙයි ඉබේම හටගත් එකක්. ඇටයක් වැටිලා. දැන් ඉතින් ටිකක් මෝරලා ටිකක් කල් යනකොට මේ හොඳට පළදරලා ආවා. ඉතින් මාතරුන් වහන්සේ නමක් ආමියත් පළදරලා තියෙන්නේ ලස්සනට ඈ gediy ඇවිල්ලා තියෙන යස කියලා නිකන් කියාගෙන ගියා සතුටට. දැන් හවස තමයි කියාගෙන ගියේ. පහෝදා උදේ එනකොට කඳ මැදින්ම ගහ කඩම් වැටිලා. එතකොට ඒ මහතෙරුන් වහන්සේ කියනවා මේ යුගයේ හැටියට ගහකටවත් ප්‍රසිද්ධියේ ಗುಣ කියන්න හොඳ නැහැ. දරා ගන්න බෑ. තේනවද? දැන් මම ළමයින්ට පුංචි කාලේ හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි කියලා ජප කරනවා මතුරනවා. ඒ ළමයා ටිකක් තරුණයෙක් වුණාට පස්සේ මහ වසවර්තියෙක් වෙනවා. ඉතින් දුක් වෙනවා නේ මෙයා කොහොම හිටපු ළමයෙක්ද? කොහොම හිටපු කෙල්ලද? අනේ මේ මොකද්ද උනේ සාපේ? ඇස්වහවත් වැදුනද? ඇයි මේ යුගයේ හැටියට දරා ගන්න බෑ. ඒ නිසා ළමයෙක් කියුණත් ඕනට වඩා ළමයව වර්ණනා කරන්න එපා සමාජය තුළ ප්‍රසිද්ධිය. තමන්ගේ මේ සමගි සම්පන්න කසාද ජීවිතය ගැන ප්‍රසිද්ධ කරන්නත් එපා. තේරෙනවද? තමන්ගේ නිරෝගීකම් ගැන ප්‍රසිද්ධ කරන්නත් එපා. මේවා ඒ විදිහට ලෝකෙට කියලා ප්‍රසිද්ධ කරන්න පුළුවන් යුගයක නෙමෙයි අපි ඉන්නේ. අහිංසකව බිම වැටිලා බඩ ගාගෙන ධර්මයේ හැසිරෙන යුගයකයි අපි ඉන්නේ. තේනවා. මේක අපි හිතන જાති යුගයක් නෙමෙයි. මොකද බුද්ධ බලය දැන් අවුරුදු 2500ක් පරණයි. හරිද? මේ රහතුන් ආකාශයෙන් වඩින්නේ නැහැ. මාර්ගඵලලාභින් පොකුරු පිටින් බිහි වෙන්නේ තේනවද හැම තැනම තියෙන බොරුව වංචාව කෙටවීම එකට එක කිරීම පලි ගැනීම අහංකාරකම නේද එතකොට මෙවැනි යුගයක ධර්මයේ හැසිරෙන කෙනා අල්පේච්ච වෙන්න ඕන. අල්පේච්ච වෙනවා කියලා කියන්නේ තමන්ගේ ಗುಣධර්ම ප්‍රසිද්ධ නොකොට ඉන්නවා. සරලවම කියනවා නම් කයි වාරු ගහන්න නැතුව ඉන්නවා. ඒ වචනෙන් කිව්වම තමයි මේක පැහැදිලි වෙන්නේ. තමන් ගැන කට කියෝගෙන යනවා නේද? ගන්න මාව ආදර්ශයට මම වගේ වෙන්න මම වගේ වෙන්න කියලා. මේ මම වගේ වෙන්න කියන කෙනා පිරිහෙනකම්ම අපිට යාව දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අපිම එයාට පද හදනවා මහා ලොකුවට ගියා උඩ දාගෙන. ඔය දැන් යන්නේ බිමි. මේක හිම යුගයක්. මොකද අපි මේ ඉන්නේ ඒකාන්තයෙන්ම සතිපට්ඨානීය 100%ක්ම ලේසියෙන් පුරුදු කරන්න පුළුවන් යුගයක සමයක නෙමෙයි. බලන්න මේ හිතට කොච්චර රාග සිතිවිලි එනවද කියලා. රාග සිතිවිලි ශනික වෙනවා. දුරු කරගන්න ලේසිද? දෙතර මේක 50 60 70 දශකයේ ඉපදිච්ච අයට හිතා ගන්න බැරි වෙයි අයියේ. ඒක ස්වර්ණමය යුගයක්. අම්මා තාත්තා ගැන ඥාති සහෝදරියෝ ගැන එහෙම අපිට වරදක් හීනකින්වත් හිතෙන්නේ නේද? අද යුගේ ඉවරයි. අද තියෙන්නේ Google, YouTube, Facebook, Viber, WhatsApp නේද? අද ඒ යුගේ ඇවිල්ලා තියෙන්නේ. ඒ යුගේ කියලා කියන්නේ විනාශකාරී යුගේ. කාමරයට වෙලා දොර වහගත්තාම ස්මාර්ට්ෆෝන් එක තියෙනවනම්, charger එක තියෙනවනම්, Wi-Fi හරි data හරි තියෙනවනම් මොන නරක දේද අපිට බලා ගන්න බැරි. ලෝකේ ඕනම කොනක ඉන්න කෙනෙක් එක්ක අපිට රහසිගතව සම්බන්ධ වෙලා ඕනම නරක වැඩක් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඒ ඉස්සරහම බෑනේ. ඉස්සර ආදරයක් ඇති වුණොත් වැඩිමනොත් හොරෙන් ලියුමක් ලියලා ගෙදරට හොරෙන් යවනවා. ආයි පිළිතුරු කවද ලැබෙයිද දන්නේ නැහැ. ලැබුණද දන්නෙත් නැහැ. අද එහෙම නෑ මේ ගහන මැසේජ් එක. මේ ගහනවා නේද? මේ chat කරනවා. මේ ගන්නවා වීඩියෝ කෝල් එක. කුසල් පිරිහෙන යුගයක්. ඉතින් ඒක නිසා ධර්මයේ හැසිරෙන අයට තමයි මේකේ තියෙන මේ බාධාව. අනිත් අය මේකෙන් විඳිනවා. විඳවිල්ලෙන් පස්සේ අනිත් අය අකුසල් හොඳට විඳිනවා. හරියට හොඳ බත් එකක් බෙදාගෙන අනුභව කරනවා වගේ. රස කර කර අනුභව කරන මොනවද? පාපී අකුසල්. පස්සේ තමයි අජීර්ණය හැදෙන්නේ. තේනවද? අනුභව කරනකොට අජීර්ණය හැදෙනවා කියලා හිතන්නේ නෑනේ. අකුසලුත් ඒ වගේ. අකුසල් අනුභව කරනකොට ඒ අකුසල්ම අජීර්ණ වෙලා තමන්ව මරණයට හෝ මාරාන්තික දුකටපත් කරනවා කියලා අකුසලයට බැහැ වෙච්ච කෙනාට හිතෙන්නේ තේනවද අන්න ඒ වගේ ධර්මයේ හැසිරෙන කෙනාට තමයි මේ ඔක්කොම බාධා තියෙන්නේ ඇයි බාධා තියෙන්නේ එයා හිත පරිස්සම් කරගන්න ඕනේ හිත පරිස්සම් කරගෙන යන ගමනක් නේ ඒතර හිත පරිස්සම් කරගෙන යන ගමනේදී අපි පිනක් කරත් අනුමෝදන් වෙලා නිහඬ වෙන්න ඕනේ. ලෝකෙට ලකුවට කියාගෙන යන්න හොඳට. තේරුණාද? ඔන්න සීල් රකින්නවා. සීල් රකින්නේ නැහැ වගේ ඉන්නවා. හරිද? අනිත් අය දැනගත්තර කමක් නැහැ. අපි ධනවන්න හදන්න හොඳ නැහැ. ඔන්න බණ අහනවා. හිමීට දහම් දැනුම ඇති කරගෙන ඉන්නවා. වැඩි කියවන්න යන්න එපා. ලොකුවට ධර්මයේ අනිත් අයට එහෙම බෙදන්න හදන්න එපා අයියේ. Taman ස්ථාවර නොවි තව යමක් පටන් ගන්නව නේද? ඒක වැඩිකල් කරගෙන යන්න බෑ. තේරෙනවද? ඒ වගේ Taman භාවනා කරගෙන යනව නේද? භාවනාව නම් කරන්නේ නැති ගන්නට ඉන්න. පුළුවන් තරම් හැංගිලාම රහසේම භාවනාව කරන්න. ඒ තරම් හිත හදන වැඩ පිළිවෙලට වාදා වර්තමානයේ තුල එමටයි මේකෙන් බැටේ කන්නේ කරන කෙනා. නොකරන කෙනා නෙමෙයි. නොකරන කෙනා එහෙම දෙයක් තියෙනවා කියලා දන්නේවත් නැහැ. ඔබ නිවන් දකින්න පටන් ගන්නද? කුසල් දහම් වඩන්න මහන්සි ගන්නද? ආන්ගේ දඩ ඔබට බාධා සියල්ලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නේද? ඒක නිසා මෙතන මේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ සරලවම කිව්වොත් එහෙම තමන්ගේ ಗುಣධර්ම ප්‍රකට නොකොට ප්‍රසිද්ධ නොකොට ಗುಣධර්ම ගැන අර මං කලින් කිව්වා වගේ කයිවාරු ගහන්න නැතුව ඉඳීම. එහෙම කෙනෙකුට යන්තම් බේරෙන්න පුළුවන්. ඒකත් පින තිබ්බොත්. උනේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අජ්ජත්තිකං වික්කවේ අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒක අංගම්පි සමනුපස්සාමි යා ඒවම් මහතු අනත්තාය සංවත්තති යතයිදම් භික්කවේ අසන්තුට්ඨිතා අසන්තුට්ඨිතා භික්කවේ මහතු අනත්තාය සංවත්තති මහණෙනි තමා තුල පිහිටා තිබෙන අංගයක් වශයෙන් සලකන විට දැන් මේ තමා තුල පිහිටා තිබෙන අංගයක් කියලා කියන්නේ දැන් බලන්න අපේ ජීවිතයේ අභ්‍යන්තරයේ අංග තියෙනවනේ අවයව මොනවද වකුගඩු පෙනහලු අක්මාව හදවත දැන් මේ ශරීරයේ අභ්‍යන්තරයේ පිහිටි අංග නේද? අන්න ඒ වගේ මේ මනස මුල් වෙච්ච අංග තියෙනවා. ජීවිතයේ ඇතුළාන්තයේ. ඒ ඔක්කොම මේ භෞතික නෑ. ඒ ඔක්කොම අරූපී. මනෝමූලිකයි. එතකොට භාගතුන්ජ පවසනවා එහෙම අංගයක් තියෙනවා අසන්තුට්ඨිතා මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙන යම් දෙයක් ඇද්ද? මේ අසන්තුට්ඨිතාව තරම් ඊට හේතු වෙන වෙන දෙයක් වෙන එකම දෙයක් බුදු වෙසින් දකින්නේ කියනවා. මොකද අසන්තුට්ඨිතාව කියලා කියන්නේ? ලද දෙයින් සතුට නොවීම. ලද දෙයින් සතුට නොවීම කියලා කිව්වොත් පොඩි කාලේ ඉඳලා මැරෙන කම්ම අපිට විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනී පෙට්ටිය දක්වා. මිනී පෙට්ටියෙන් පටන් ගන්නකෝ. තේරෙනවද? දැන් ඔය කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ අපි මල්ශාලාවකට යනවනේ. දැන් ඔන්න අපි මල්ශාලාවට ගිහිල්ලා තෝරන්නේ මේ කිනාට දැන් මැරිච්ච කෙනාට මියදිච්ච කෙනාට මිහිදන් කරන්න අවශ්‍ය පෙට්ටියක්ද අපේ තත්ත්වයට ගැලපෙන පෙට්ටියක්ද නේද අපි හොයන්නේ මියදිච්ච කෙනාව පහසුවේ මිහිදන් කරන්න පුළුවන් පෙට්ටියක් නෙමෙයි අපි හොයන අපේ තත්ත්වයට ගැලපෙන පෙට්ටියක්. ඒ කියන්නේ මිනි පෙට්ටියෙත් ප්‍රෙස්ටීජ් එක හොයනවා. තත්ත්වය. තේරෙනවද? ඒත් මිනි පෙට්ටියේ තත්ත්වය හොයනකොට මිනිස්සුන්ට මිනි පෙට්ටියෙන් පවා සතුටු වෙන්න බෑ. ඇතැම් විට ඔන්න අවසන් කටයුතු කරලා මාස දෙක තුන ගත වෙනවා. ඊට පස්සේ ඔන්න විවේචන එනවා. ඈ තාත්තා වැල්ලි බාල පෙට්ටියක. තාත්තා කොයි ලෝකෙද දන්නේ නැහැ වෙද්දී. අම්මට මීට වඩා වටිනාකමක් දෙන්න තිබ්බා. ඈ 25000 පෙට්ටි එක තමයි අවසන් කටයුතු කරේ. නමුත් අපේ අම්මා මේගොල්ලන්ට හම්බ කරලා දීලා තිනෝ නේද? දැන් කතා වෙන්නේ සාංගික දානේදී කී නමක් වැඩෙමුවද? හාමුදුරුවන්ට කොහොමද උපස්ථාන කරේ? කොහොමද පිරිකර පූජා කළේ? කොහොමද පින්කම කරේ කියලා නෙමෙයි කතා වෙන්නේ. මිනී පෙට්ටියේ තියෙන தත්ත්වේ කතා කරනවා. තේරෙනවද? එතන මෙතන නිකන් මනසේ පොඩි අවුලක් තියෙනව නේද? නේද? එයි මිනී පෙට්ටියෙත් අත්තු හොයනවා නම්. දැන් එතකොට ඒ අවසන් ගෞරව දක්වන්නට පැමිණෙන ඥාතීන් හිතවතුන් මේ මිනී පෙට්ටියේ බ්‍රෑන්ඩ් එක බලනවාද? මේක කරලා තියෙන්නේ බුරුතලීයෙන්ද? කළුවරලීයෙන්ද? ඇල්බීසිය වලින්ද? නේද? හොයනවද? ඒ මොකුවත් හොයන්නේ නැහැ. ඒ ඇවිල්ලා අර නිසල දේහය දිහා බලාගෙන ඉඳලා නිසල් මනේ වැඳ නමස්කාර කරලා යනවා. අනේ ඉතින් මේ මැරිච්ච කෙනාට නිවන් සැප ලැබේවා කියලා. නේද? ඒතර බලන්න උපතේ සිට උපතේ සිට අපි ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුරුදු වෙලා නැහැ. ඒතර බලන්න දරුවා ඉපදෙනකොටම ලැබිච්ච දෙයකින් සතුටු වීම නැහැ. අධ්‍යාපනය ගත්තත් එහෙමයි. දැන් කොටිම මේ පාසල් බෑගය පාසලේ මේ ලියන අභ්‍යාස පොත දරුවා පාවිච්චි කරන පැන්සල මකණය පෑන කවකටු පෙට්ටිය ඔය එක එක වර්ග තියෙනවනේ කියන බ්‍රෑන්ඩ්ස් තියෙනවනේ ඉතින් පොඩි කාලේ ඉඳලා අපි දරුවන්ව හුරු කරන්නේ ලැබිච්ච දෙයකින් පුතේ ඉගෙන ගන්න ලැබිච්ච දෙයකින් ඉගෙන ගන්න කියලාද නෑ අපි දරුවන්ට තියෙන ආදරය නිසා හොඳම බ්‍රෑන්ඩ් එකෙන් තමයි පැන්සල, මකනේ, පෑන, කවකට පෙට්ටිය, සපත්තු දෙක, පාසල් බෑගේ හැම එකක්ම ගෙනල්ලා දෙන්නේ. ඒ දරුවා ලොකු වුණාට පස්සේ හොයන්නේ බ්‍රෑන්ඩ් එක මිසක් ගුණේ නෙමෙයි. අද අපිට ඒක වෙලාද නැද්ද? අද අපිට අද ලංකාවට ඒක වෙලාද නැද්ද? අද ලංකාවේ මිනිස්සුන් ඕනේ ගුණේ නෙමෙයි. தත්ති. தත්ති හොඳ නම් කොච්චර දුස්සීල වුණත් කමක් නැහැ. තේනවද? අපි මේ தත්ත්ව බලන එක තියෙනව නේද? මේ தත්ත්ව බලන කියන එක ධර්ම මාර්ගයට අයිතිම නෑ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දැන් අර පිළිසඳරේ තුලනේ. දැන් ඔනේ දේවාන පිටිස් රජුරෝ කියනවා දැනගත්ත දැන් සුමන සාමණේරයන් වහන්සේගෙන් අහගත්ත. දැන් බණ්ඩුක පාසකෙන්. බණ්ඩුක පාසකෙන් අහගත්ත මේ කවුද? කාගේ කවුද කියලා. ඇයි දැන් කේතුම්හි නුඹලා කවුද කියලා ඇහුවට පස්සේ මේ මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා සමනාමය මහරජ ධම්මරාජස්ස ශාවකා. අපි මේ ධර්මරාජයන්ගේ ශ්‍රාවකයෝ කියලා කිව්වා. ධර්මාශෝක රජුරුව ගැන මොකොත් කිව්වේ නෑ වචනයක්වත්. ඊට පස්සේ බණ්ඩුක උපාසක අනාගාමී බණ්ඩුක උපාසකගේ විස්තරය අහගත්තා. මේ කාගේ කවුද මේ? බුදුරජාණන්සේ ශ්‍රාවකයෝ කියලා මේ ඇවිල්ලා ඉන්නේ. ඒතර කිව්වා මේ මහාධිරාජයාගේ පුතා කිව්ව එකම පුතා කිව්වේ. ඔය මහින්ද කුමාරයෙක් ඇවිල්ලා ඉන්නේ. ආ එහෙමද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මාලිකාවේ ලෑස්ති කරන්නකෝ කාමර. ඔබ වහන්සේට සුව පහසු වෙන්න. ඒතර මේ දුමාරාතනස මොකද්ද කිව්වේ? කම් නැත මහරජ. අපි චුට්ටක් ඈතින් ඉන්නම් කිව්වා. දැන් මේ රාජකුමාරීක්නේ. තරමා ශෝක රජුරුවන්ගේ එකම පුතානේ. ආ හොඳයි මහරජ. ලෑස්ති කරන්න කියලා කිව්වද නැහැ. අපි චුට්ටක් ඈතින් ඉන්නම් කිව්වා. අටසටලෙන් කරේ ඊට පස්සේ. අටසටලෙන් දැකලා තියෙනව නේද? මින්තලේ ගියාට පස්සේ බලන්නේ රහතුන්ගේ ඒ අල්පේ චහින්සක ගුණ එකතුනේ නෑ. කොටිම රට්ටපාල මහරහතන් වහන්සේ මේ අරගල කරලා පැවිදි වෙච්ච අය අතර අංක 1. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයන් අතර අග්‍රස්ථානයට පත් කළ රට්ටපාල මහරහතන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ විසිනි. දැන් ඔන්න රට්ටපාල මහරහතන් වහන්සේ දැන් ඔන්න දැන් රට්ටපාල කුමාරයා ගෙදරින් ගිහිල්ලා බුදුරජාණන්සේගෙන් පැවිද්ද ලබාගෙන ගුණධර්ම දියුණු කළා නිකලෙස් වුණා. දැන් උන් නිසීදනේ අරගෙන ගිහලා බුදුරජාණන්සේ වැඳා. ඉඳලා කිව්වා ස්වාමීනි අම්මා තාත්තා බල්ලෙන්ඩයි හදන්නේ. ඒතර බුදුරජාණන්සේ බැලුවා පැවිද්දට අනතුරු වෙන જાතිය කෙලෙස් මේ කුල පුත්‍රයාට තියෙනවද? එකක්වත් නැහැ. රාගයත් ප්‍රහීනයි, දේශයත් ප්‍රහීනයි, මොහයත් ප්‍රහීනයි, අකුසල් ප්‍රහීනයි. නිකලස්. හොඳයි රට්ටපාල. යන්න කිව්වා. දැන් රට්ටපාල ස්වාමීන් වහන්සේ දොරේ ඉඳලා දැන් ඉතින් පහින් එනවා. පහින් එනකොට මේ තාත්තා දැන් සාලේ වාඩි වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. පාර දිහා බලාගෙන ඉන්න ඈත ශ්‍රමණ ඡායාවක්. දැන් මේ ගමේ විරෝධයක් ඇති වුණා. දෙන්න හොඳ නෑ මුන්දලාට ඇල් වතුර වීදුරුවක්. බත් කටක් බත් ඇටයක් දෙන්න හොඳ නෑ. අපේ එකම පුතාව මහාන කරගත්තා. අපේ પરම්පරාව වෙනසුවා. අපේ ජාතිය වඳ කරා කියලා ඒ තුල්ල කුට්ටිත කියන ගමේ මේගොල්ලෝ අරගලයක් නිර්මාණය කළා. පැවිද්දන්ට එරෙහිව. එද මේ හිතුවක්කාර දෙන්නේ මහාන උනේ. අනික ගෙදර තනි පුතා. අදත් එහෙම දේවල් තියෙනවා. ඒතර දැන් තාත්තා දැන් සාලේ ඉඳලා ඈත පාර දිහා බලනකොට දැක්ක ශ්‍රමණ ඡායාවක්. බයින්ද ගත්තා. දැන් දන්නේ තමන්ගේ පුතා එන්නේ කියලා. දෙන්න හොඳ නෑ මුන්දලාට හිස් මුඩු මහණු. මගේ එකම පුතාවත් දැහැගත්තා. ඈ මුලිච්චි වෙන්න හොඳ නෑ කියලා බැන්නා. බයිනකොට රට්ටපාල ස්වාමීන් ඈත තියා දැන් දෝෂාරෝපණය ඇහුණා. වෙනින් පාරකින් ගියා. වෙනින් පාරකින් යනකොට ඒ ගෙදර වැඩ කරන දාසිය කලින්දා රාත්‍රියේ හදපු මේ පිට්ටු වගේක්. පිලුම් වෙලා වීසි කරන්න කුණු වලට යන ගම. කුණු වල වල තියෙනවනේ. දැන් කුණු වලට කුණු මල්ල අරගෙන යනවා. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ අඳුනගත්ත මේ ගෙදර දාසිය. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා නැගණිය විසික් කරන්නද ගෙනියන්නේ. ඒ කියන්නේ බඩගින්නේ තරම්. තේරුණාද? ඕවාරෙන් වහන්සේ විසික් කරන්න තමයි අරගෙන යන්නේ. ආ විසික් කරනවා නම් ඕක මේ පාත්‍රයක දාන්න. අර පිලුම් වෙච්ච පිට්ටු ටික පාත්‍රයට දෑවා. එතකොටම දාසියට මේ මූණ දැක්ක ගමන් මතක් වුණා. කුමාරයා නේ ඇවිල්ලා ඉන්නේ මේ ගමට. අපේ සර් දන්නේ නැහැ දැන් මේ පුතා ඇවිල්ලා කියලා. දිව්වා. දුවල ගිහලා කිව්වා සර් සර් සර් පුතා ඇවිල්ලා පුතා ඇවිල්ලා පුතා ඇවිල්ලා කිව්වා. උඹේ කියන කතාව ඇත්ත නම් අද ඉඳලා උඹව මේ ගෙදර වැඩකාරකමින් අයින් කළා මං තනතුරක් දෙනවා කිව්වා. එසෙන් දීව් අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා. අනේ අනකොට රත්පාල ස්වාමීන් වහන්සේ අගු පිලක වාඩි වෙලා අර පිළින් වෙච්ච පිට්ටු ටික වළඳනවා. අනේ අපොයි පුතුණුවනි මේ මොකද්ද මේ කරන අපරාධේ? අනේ මාලිගාවේ අනේ අපේ මැදුරේ කෑම් බීම නැති වෙයි මේ පිළිණු වෙච්ච මේ පිට්ටු වළඳන්නේ. එතකොට රත්පාල ස්වාමීන් වහන්සේ පවසනවා තාත්තේ මම දාණයට තමයි ගෙදර ආවේ. නමුත් ඈත තියා මට ඇහුණා. තාත්තගේ දෝෂ ආරෝපණි. මම ඒක නිසා පිට පාරේම මේ වැඩම කළේ ඒකයි කියලා කිව්වා. හෝස් කාල පපුවපත් වෙලා ගියා. දැක්කද? දැන් බලන්න එතකොට අර ලැබිච්ච පිළින් වෙච්ච පිට්ටුවේ යකුණනේ. දැන් පැවිදි වෙච්ච අපිටත් හරි අමාරුම දෙයක් තමයි ලැබිච්ච දෙයකින් සතුටු වෙන එක. තේනවා දැන් ඔය ඉස්සර පැවිද්දන්ට මිනිස්සු කරලා තියෙන චෝදනාවක් තමයි මොන්දලාට හොඳම જાතියේව තමයි යෝනේ. මුන්දලාව ලේසියෙන් සතුරු කරන්න බෑ කියලා මිනිස්සු බයිනවලු. හැබැයි කතාව සම්පූර්ණ ඇත්ත. ඇත්ත කියලා කියන්නේ සුපිරිම දේවල් වලට පුරුදුනාට පස්සේ පුංචි දේවල් වල එච්චර අගයක් මේ හිතට වැටහෙන්නේ මේ මිනිස්සු මේක දුකසේ නේද ණය වෙලාද මේක කරන්නේ සම්මාදම් කළාද කරන්නේ මේ ගැල්වල මිනිස්සුන්ට කොච්චර ණය තුරස් ඇද්ද කොච්චර පෞල් ප්‍රශ්න ඇද්ද ඒකක්වත් මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්නේ මුන්දලාට සද්ධාව නැහැ. මුන්දලා ධර්මයේ දන්නේ ඈ. දැන් ඒක අපිට කියන්න ලේසි. නමුත් මේ පින් දහම් මේ කටයුතු කරද්දී ගෙවල් වල කොච්චර අඩුපාඩුකම් තීද්ද මේවට සල්ලි ටික පිරිමහගන්නේ. තේරෙනවද? ඉතින් ඒක නිසා ගිහි වේවා පැවිදි වේවා ලැබිච්ච දෙයකින් සතුරු වෙන්න පුළුවන් නම් එයා තමයි ජීවත් වෙන කෙනා කියලා කියන්නේ. දැන් මම තමන්ට විවාහයේදී මුණ ගැහෙනවා. ආදරය කරලා හරි යෝජිත විවාහකින් හරි ඔන්න විවාහ වෙනවනේ. ඒ මේ දෙන්න ජීවත් වෙන්න දෙපේ. ඊට පස්සේ ජීවත් වෙන්නේ ලස්සන කැතට අනුව නෙමෙයි. හැඟීම් වලට අදහස් වලට අනුවයි. ලස්සන කැත බලන්නේ ආදරය කරද්දී විතරයි. ගෑල් ළමයා සුදුයිද? පිරිමි ළමයා කඩවසම්ද? ඕක බලන්නේ අර යාළු වෙනකන් ආදරේ දිනා ගන්නකන් විතරයි. ඊට පස්සේ දෙන්නගේ විවාහය යනකොට ප්‍රේමය යනකොට බලපාන්නේ කලුසුදු නෙමෙයි. උසමහත නෙමෙයි. තේනවද? තත්වයක් නෙමෙයි. ඊට පස්සේ බලපාන්නේ ගතිගුණ. සම අදහස් තියනවද කියන එකයි ඊට පස්සේ වැදගත් වෙන්නේ. ඕන ඊට පස්සේ ඔන්න හරියන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඇයි ඒ ලැබිච්ච දෙකින් සතුටු වෙන්න බෑ. ලැබිච්ච සැමියාගෙන් සතුට වෙන්න ඕනේ. ලැබිච්ච බිරිඳගෙන් සතුට වෙන්න ඕනේ. මොකද විවාහයක් වෙලා දික්කසාදලා තව කෙනෙක් බැඳගත්ත කීමකෝ ඒක ඒකාන්ත විසඳුම නෙමෙයි. ඇතැම් විට පළවෙනි විවාහයට පිටුපාල දෙවෙනි විවාහයක් කරගන්නව නේද? දෙවෙනි විවාහය කරගෙන පසුතැවෙනවා. අනේ අර මිනිහට මම ඈ කරපු අය පළ තමයි මම මේ විඳින්නේ. ඊට පස්සේ කියන්නත් බෑ. ඇයි ඒ? උඩ බලාගෙන කෙල ගැහුවා වගේ වැඩන්නේ. ලැජ්ජ වෙන්න වෙනවනේ. Taman තනියෙන් විඳෝ විඳෝම මැරලා යනවා. අනේ අර පළවෙනි මගේ බිරිඳට කරපු දේවල් තමයි මට මේ සාප වෙන්නේ කියලා එහෙම පසුතැවෙනවා. විවාහයෙන් පවා ලැබිච්ච දෙයකින් සතුට වෙන්න ඕනේ. දරුවෝ ලැබෙනවා. ඔක්කොටම බෝසත් පුතාලා ලැබෙන්නේ නැහැ. බෝසත් දියණිවරු ලැබෙන්නේ නැහැ. තේරුණාද? ඇතැම් දෙමව්පියන්ට ලාසනාවන්ත දරුවෝ ලැබෙනවා. ඒ දරුවෝ ලැබුණාට පස්සේ පෝසත් වෙනවා. බස් වලින් ගිය අය කාර් වල යනවා. බොහොම අඩු ආදායම් ලාභී අය ව්‍යාපාරිකයෝ වෙනවා. නේද? ඒ ලැබීම. එතෙන් මේක ඔහුගේ අනිත් පැත්ත. ඒක අනිත් පැත්ත කියන්න ඕනේ නේද? එතකොට මේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕනේ. මොකද මේ ලෝකේට අපි විසින් කෙනෙක් දායද කළාට පස්සේ අපිට බෙල්ල මිරිකලා මරන්න බෑනේ. බලහින්ද තමයි අපි මේ දුප්පත් උනේ කියලා. රස්සා වුණත් එහෙමයි. අපි හදාගත්ත ගේ වුණත් එහෙමයි. ලැබිච්ච දෙයකින් සතුටු වෙන කෙනා ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට ජීවිත කාලෙම දුම්නසින් දුකෙන් කනගාටුවෙන් හැඬු කඳුලෙන් ඉඳලා තමයි මෙලවින් සමු අරගෙන පරලෝට යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා කියන එක බුදුවරුන්ගේ ගුණයක් රහතුන්ගේ ගුණයක් මගපල ලාභීන්ගේ ගුණයක්. නුවණ තියෙන මිනිසුන්ගේ ගුණයක්. තේරෙනවද? ලැබිච්ච දෙයකින් සතුට වීම. ඒක නිසා භාගතුන් වහන්සේ පවසනවා ලැබිච්ච දෙයකින් සතුට වෙනවා නම් ඒක සන්තුෂ්ඨිතාවයේ තියෙනවා නම් ඒ සන්තුෂ්ඨිතාවයේ තරම් අභ්‍යන්තරික මානසික කුසල අංගයක් බුදු වෙසින් දකින්නේ කියනවා. ඒ තරම්ම මහා යහපතක් මෙතන සඳහන් කරනවා. මහතෝ අත්තාය සම්වත්තති මහා යහපතක් උදා කරනවා කියනවා ලැබිච්ච දෙයකින් යම් කෙනෙක්ට සතුරු වෙන්න පුළුවන් නම් ඉතින් ඒක නිසා පින්නතුනේ මෙන්න මේ ධර්ම කාරණා අපි ශ්‍රවණය කරලා අපේ ජීවිත තුල තියෙන ප්‍රශ්නේ අපි අඳුර ගන්න ඕන. තේරෙනවද? අපේ ජීවිත තුල තියෙන ප්‍රශ්නේ තමයි නොදියුණු හිත. පාට හොඳයි, පෙනුම හොඳයි, ආර්ථිකය හොඳයි. දැන් අපි ඒවන ඔක්කොම හොඳ කරගන්න හදන්නේ ඒව හොඳ වෙන්න ඕනේ. දුකසේ ජීවත් වෙන්න බෑනේ. බඩගිනින්න බෑනේ. වේලි වෙලින්න බෑනේ නේ. නමුත් ඒ හැම එකක්ම ලෞකිකයි මෙලවට විතරමයි මෙලවට විතරමයි අතිශයින්ම මෙලවට විතරමයි බලන්නකෝ ලෞකික අධ්‍යාපනය මෙලවට විතරයි හරි පාට පෙනුම සමාජ තත්වය නේද කීර්ති ප්‍රශංසා ඔක්කොම මෙලවට විතරයි. පරලොව යනකොට අපි යන්න ඕනේ එක්කෝ දියුණු හිතක් එක්ක එක්ක පිරිහිච්ච හිතක් එක්ක. ඔබ ලෑස්ති වෙලා ඉන්නේ මෙලවින් පරලොවට යද්දී දියුණු හිතක් එක්ක යන්නද පිරිහිච්ච හිතක් එක්ක යන්නද? ජූරි ඔබයි. ඔබ තමයි තීරකයා. ඔබ තමයි අග්‍ර විනිශ්චයකාරයා. ඔබ තීරණය කරන්න ඕනේ මෙලවීම් පරිලවට යනකොට මේ හැම එකක්ම දාලා හුදකලාවේ තට්ට තනියම තනි වෙලා යන්නේ මේ ගමන තනි වෙලා මේ ගමන යනකොට මම යන්නේ දියුණු හිතක් සමගද පිරිහුණු හිතක් සමගද කියන එක ඔබ ඊ타ත්ම ගැඹුරින් කල්පනා කොට බැලිය යුතුයි ඒක නිසා ගුණධර්ම දියුණු කරන උදවියට කුමක් හෝ අනුපිළිවෙලක් කුමක් හෝ පදනමක් තියෙන්න ඕනේ. මේ ධර්මාර්ගයේ පදනම තමයි අත්තිවාරම තමයි ශ්‍රද්ධාව. ඒක දාගන්නේ කොහොමද? සරලවම කියන්නම්. මේ ධර්මය අහනකොට හිතන්නේ බුදුරජාන් වහන්සේ තමයි හරි. මම නෙමෙයි. බුදුරජාන් වහන්සේ හරි. බුදු බණ හරි. මේ බුද්ධ ශ්‍රාවකයන්ගේ අනුශාසනා හරි. ඒකෙන් තමයි සද්ධා වෙන්නේ. ඒක තමයි සරණ. දැන් බුදු සරණ, ධම්ම සරණ, සංඝ සරණ කියලා මේ තිසරණයක් තියෙනවනේ. ඒ සරණට පැමිණෙන්නෙම පුනරුවන්ව ජීවිතේ මුල් තැනට ගත්තොත් විතරමයි. තිසරණේ තමයි හරි. තිසරණේ තමයි නිවැරදි. තිසරණේ තමයි මට රැකවරණය. තිසරණේ තමයි ආරක්ෂාව. තිසරණේ තමයි පිහිට. එතකොට ඔන්න මෙයා තිසරණයෙන් සමන්විත අතිවාරම දාගත්තා. තිසරණයෙන් සමන්විත කෙනා අතිවාරම දාගත්තට පස්සේ මෙයා සිල්වත් වෙන්න ඕනේ. හැබැයි තිසරණයෙන් සමන්විත කෙනා දුස්සීල වෙන්නේ සිල්වත් නැයි. දැන් බුදුරජාණන් වහන්සේ සිහි වෙද්දී ධර්මයේ සිහි වෙද්දී ශ්‍රාවක උතුමන් සිහි වෙද්දී දුස්සීල වෙන්න බෑනේ. දැන් මෙයා වර්ධ නිවැරද දන්නවා. තේනවද? දැන් මෙයා හොඳ නොහොඳ දන්නවා. එතකොට මේ කෙනා නිතින්ම සීලයට කැමති කෙනෙක් වෙනවා. ඒක ඊළඟ පදනම හරියට ගේ අතිවාරම දාලා කණු විශ්වා වගේ. තේනවද? වහලේ ගහ ගන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. තේනවද? ඊට පස්සේ දන් දීම ආදී අනිත් ඒවා ඔක්කොම අපිට කරගන්න පුළුවන්. ඒක නිසා අනුපිළිවෙලින් තමන්ව තමන් රැකගන්න. මේ කවුරු අපි වටා ගිහි වේවා පැවිදි වේවා කවුරු අපි වටා කොහොම පිරිවරාගෙන හිටියත් Tamanට අසනීපයක් වුණාට පස්සේ සල්ල කර්මයක් නම් කරන්න ඕනේ. අම්මා වෙනුවෙන් දුවට පෙනී ඉන්න බෑනේ. තාත්තා වෙනුවෙන් පුතාට පෙනී ඉන්න බෑනේ. ඔන්න කියනවා කකුලක් අයින් කරන්න ඕනේ. අතක් අයින් කරන්න ඕනේ. නේද? ඔන්න වැල් එකක් දාන්න ඕනේ. ඒතර පුතාට කියන බලන්න තාත්තේ තාත්තා වෙනුවෙන් මම ඔපරේෂන් එකට පෙනී ඉන්නම්. සර්ජරි එක මට කරව ගන්නම් මම. මගේ තාත්තට මන්ට මෙහෙම කපනවා කොටනවා මට බලන් ඉන්න බෑ. අම්මේ ඔයා දුක් විඳිනවා බලන් ඉන්න බෑ මට. ඔයා වෙනුයි මම ඉන්නම් කියලා දෝණියන්දර කියන්න පුළුවන්ද? බෑ. ආන් ඒ වගේ පරලෝදිත් එහෙමයි. මෙලවදී අර මං සුළු දෙයක් ඔය කිව්වේ. මෙලවදිත් අපිට ඇතැම් කාරණාවලදී දරුවන්ට ඥාතීන්ට පිහිට වෙන්න බැරි කොට පරලොවදී කොහොමනම් පිහිට වෙන්නද? සා ඔබ ඔබව ಗುಣධර්ම තුල ආරක්ෂා කරගන්න අනුපිළිවෙලින් ඔබට ස්ථාවරත්වයක් ඇති කරගන්න කුසල ධර්මයන් තුල ඒක නිසා ඔබ හැම දිනාටම මෙම ධර්මානුශාසනාව ශ්‍රවණයේකට රැස් කරපු හැම පිනක්ම චතුරාර්ය සත්‍ය අවබෝධයපත්ව අමා නිවන් සුව ලැබීම පිණිසම හේතු වේවා වාසනාව වේවා පුණ්‍ය අනුමෝදනාව අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වයන් ලබාගෙන කටයුතු කරන පින්නතුන්ගේ අනුපිළිවෙල පැපිලියානේ පදිංචි සදැහැති පිරිසක් විසින් දායකත්ව දරලා බලාපොරොත්තු වෙනවා පැපිලියාන පදිංචිව සිට ඇසීමිය පරිලෝකීය පීටර් ජයසිංහ මහත්මයාට කරුණාවති යල්ලිස් මහත්මියට ගම්පහ පදිංචිව සිටි හැරි ජයවර්ධන මහත්මයාට ප්‍රේමා ජයවර්ධන මහත්මියට 2004 වසරේ පරිලෝකසපත් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ ලක්ෂ්මී අබේසිරි ගුණවර්ධන මහත්මියට කොළඹ ඩී.එස්. නායක විදුහලේ ආරම්භක විදුහල්පති RIT අලස් කුරුපියාණන්ට පුණ්‍යානුමෝදනාවකට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට එමෙන්ම රෝහණ ජයසිංහ මහතාට සහ තමරා ජයවර්ධන මහත්මියට මේ ජීවිතයේදී මුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධ ලබන්න මේ පින හේතු වාසනා වෙත්වා එස්.එම්. විමලා සමර්කෝන් පිරිඳ ජගත් තල්ගස් වත්තගේ බෑනනුවන් දියණිය පුතුන් දුලන විමුක්ති ගංගන පසන් අටවෙනි උපන්දිනයේ සමරණව ගංගන පසන් පුතුණුවන් ඒ වගේම සවිද්‍යා ප්‍රබෝධී යන මොනුබුරු මිනිපිරියන් විසින් දායකත්ව දරලා බලාපොරොත්තු වෙන්නේ ඒජී ලොකු බණ්ඩාර පියාණන් ඔක්තෝබර් මාස 25 වන දිනට මිය පරලෝ ගොස් දෙවර්ෂයක් පූර්ණ වීම නිමිති කරගෙන පියාණන්ව සිහිකොට පුණ්‍යානුමෝදනා කිරීමට මෙන්ම මියගොස් වසර 42ක් සපිරෙන TWPS එන e පියාණන්ව සිහිකොට පින්දීමටත් මේගොස් වසර 23ක් සපිරෙන TW අජිත් පුෂ්පකුමාර සහෝදරයාටත් SM TB සමරකෝන් ලොකුවත්තාට වගේම SM පාලිත සමරකෝන් මාමාට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ අදහසින් දායකත්ව දරනවා. තවද අපවත් වීවදාල පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට ධර්මදේශක ස්වාමින් වහන්සේටත් පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේට සෙත්පත ආශිර්වාද කිරීමටත් බෞද්ධ ආමාත්‍යාලයේ හැමත දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කොට සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීම පිණිස වගේම සුජීවත්ව සිටින එම්.ඒ. අනුලාවතී මෑණියන්ට සුජීවත්ව සිටින WRM පළඟුමැණිකේ සහ MK විසෝමැණිකේ යන අත්තම්මලා දෙපළටත් ඥාතීන්ටත් බණ අසන සියලු දෙනාටත් තිස්සෙක් තලයේ වෙසෙන සියලුම සත්වයන්ටත් මේ පින් බලයෙන් ධර්මාබෝධයේ සැලසේවා කියලා දායකත්වයේ දරනවා. එමෙන්ම දිනෝෂා මහවත්තගේ මහත්මිය උදාර වෙත්තසිංහ මහතා කැලුම් වෙත්තසිංහ පුතුණුවන්ද සමගින් දායකත්වය දරලා බලාපොරොත්තු වෙන්නේ ඒම් සුමනසේන පියාණන් මියගොස් වසර දෙකක් සපරිම නිමිති කරගෙන පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමන වගේම මියගොස් වසර 7ක් සපිරෙන එල් යසවති මෑණියන්ටත් මියගොස් වසර 3ක් සපිරෙන WK රංජිත් පෙරේරා ඥාති සහෝදරයාට පින් දීමටත් නමින් මිය පරලෝකයේ සියලුම වර්ග પરම්පරාගත ඥාතීන්ට පින් දීමටත් ධර්ම දේශනාව සඳහා වැඩම කළ ස්වාමින් වහන්සේ රෝගී සුවයේ දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් බෞද්ධ ආමාදජාලයේ අධිපතිව වැඩ සිටින පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් සුජීවත වාසය කරන UR වෙත්තසිංහ මෑණියන්ට සහ කුමාර වෙත්තසිංහ පියාණන්ට නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමට වගේම සියලු ලෝවැසියන්ට නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කොට ත්‍රිවිධ රත්නය අනන්ත ආරක්ෂාව සැලසේවා කියලා දායකත්වයේ දරනවා. එවෙන්ම DC සුමිත්‍රා ආරච්චි පරණ කෙස් බෑවපාර නුගේ ගොඩලිපිනේ පදිංචි වෙමින් දායකත්ව දරලා බලාපොරොත්තු වෙන්නේ නමින් මියගේ පියාණන් වන DE සුමිත්‍රා ආරච්චි පියාණන්ටත් ඩී.එල්. සුමිත්‍රාරච්චි මෑණියන්ටත් මියගේ සියලු ඥාති හිතවතුන්ට ගුරුවරුන්ට වගේම අපෝත්ී වදල සියලු ස්වාමින් වහන්සේලට පුණ්‍යානුමෝදනා කිරීමට වගේම සුජීවත්ව වෙසෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා කියන දහසින් දායකත්වයේගෙන කටයුතු කරන ලබනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. පොදුවේ දායක පින්නතුන් නමින් වගේම ඔබ අප හැම නමින් අභාවයටපත් සිළු ඥාතිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ අපවත්ී වදාළ සියලු ස්වාමින් වහන්සේලාටද මේ පින් අත්පත් වෙත්වා. වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍රය පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් බෞද්ධයා මාධජාලයේ කාර්යය නියුතු සෑම සිළු දෙනාටමත් අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මහෝපාදයන් වහන්සේලාට කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයේට ලෝකේ පුරා වැඩවසන සියලු ස්වාමින් වහන්සේලාටත් දායක සුපින්නත් ඔබ හැම දිනාටමත් අපි හැම දිනාගේම දෙමෝපිය වැඩිහිටි ඥාති හිතයි සීන් සිළු දිනාටමත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටමත් මේ ධර්ම දානමේ කුසලයේ ධර්ම ශ්‍රවණමේ කුසලය මෙලව පරලව දෙලව ජීවිත වාසනාවන්ත කර ගැනීමට වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා නිවන් සුව ලැබීමටත් හේතු වේවා වාසනාව වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා